ඒ නොපෙනෙන පැතිකඩ ගැන දැන ගැනීම සඳහා කෙරෙන විශේෂ ඥානය උපදවා ගැනීමයි විදර්ශනාව කියලා කියන්නේ. ඉතින් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන විදර්ශනා ධර්ම දේශනා මාලාව තුළින් කොහොමද අපි ඒ ළඟාවිය නොහැකි කියලා හිතෙන ළඟාවිය හැකිව තියෙන ඒ භූමියට ළඟා වෙන්නේ කොහොමද කියලා. ඒකට කියනවා දර්ශන භූමිය කියලා. ඒ කියන්නේ බොහොම අපහසුයෙන් ළඟා විය හැකි නමුත් හුඟක් අයට ළඟා වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැති එක්තරා සුන්දර භූමි භාගයක් තියෙනවා කියලා හිතන්න. එතෙන්ට යන ලොකු කැපකිරීමක් කරන්න. හැබැයි ගියොත් බොහෝම සැනසීමෙන් ඉන්න පුළුවන්. මේක ධර්මයේ තියෙන උදාහරණයක් තමයි මේ ඒක බොහොම හොරු ඉන්න බොහොම මම් පහරන හොරු ඉන්න භයානක සත්තු ඉන්න ඝන කැලයක කෙනෙක් අතරමං වෙලා ඉන්නවා. ඉතින් ඒ සත්තු මෙයාට පන්නනවා. ඒතර හොරු පන්නනවා. පන්නකොට මෙයා දුවගෙන දුවගෙන එනකොට හම්බෙනවා මේ සැඩ පහරක් තියෙන ගඟක්. මේ සැඩ පහරේ මේ ඉන්න මහ භයානක කිඹුලෝ අර හිමේ ඉන්නවා මේ ගඟේ. ඉතින් පහළහැර ගලාගෙන යන ගඟක් අමාරුවෙන් ගොඩාක් බාහුවලය යොදලා මහන්සිලා ඈතර වෙන්න ඕන එකක් ඒක. නමුත් මේ ගඟෙන් එහා පැත්තේ එක්කෙනෙක් ඉන්නවා දකින්න මෙයා. හරි සැනසීමෙන්. හරිද? ඒ පැත්තේ සත්තුත් නැහැ, ඒ පැත්තේ හොරුත් නැහැ. සැනසීමෙන් නිදහසේ ඉන්නවා දකින්න. එහෙම ඉන්නවා දැක්ක කෙනෙක් එහෙම දැක්කහම මේ පැත්තේ මහා මම් පහරන හොරු ඉන්නවා, භයානක සත්තු ඉන්නවා, හරි කරදරකාරී. එතකොට මොනව කරයිද? පුළුවන් තරම් මහන්සියලා අර කිඹුලන්ගෙන් නේද භයානක සත්තුන්ගෙන් බේරිලා කොහොම හරි කරලා අර සැඩපහර තරණය කරන්න අතපය අතපයෙන් ලොකු වීරයක් යොදලා පීනලා මේක තරණය කරයි නේද? ඇයි අර සුවදායක තැනට යන්නේ? මේ මම් පහරන හොරු සහිත භයානක සතුරෝ භයානක සත්තු ඉන්න පරිසරය තමයි මේ පංචකාම සම්පත්තියෙන් යුක්ත ජීවිතය. එතකොට ඒකේ මෙහා පැත්තේ ඉඳන් අපි එහා පැත්තෙන් දකින්න අර සුන්දරව ඉන්න කෙනා තමයි මාර්ගඵලලාභී උත්තමයා. හරිද? එයා කරදරයක් නැතුව නිදහසේ ඉන්නවා මේ ලෝකෙම. එතකොට එහා පැත්තට යා යුතු ගිරිදුර්ග සහිත බොහොම බොහොම අපහසු සැඩපහර තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ සැඩපහර පහලට ගලන්න නොදී අර උඩට පීනන එක තමයි වීරය කියලා කියන්නේ. ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගය ලේසි නැහැ. තාපහුව හැරෙන්න පුළුවන් වර්ධනය කරගෙන යන කෙනෙකුට. නමුත් ඒකෙන් ගොඩ ගියොත් අර ශේම භූමියට යන්න පුළුවන්කම තියෙනවා. දර්ශන භූමියට යන්න පුළුවන් කියලා දර්ශන භූමිය කියලා කියන්නේ අපේ සෝවන් පලස්ත පුද්ගලයාට. මේ ජීවිතේ නොයේකුත් දුක්ඛම් කටු විඳිමින් අපි මේ ඉන්න ජීවිතේ අපි හොයන දේ ඇත්තටම සන්තෝෂය හොයනවා. හැම වෙලෙම අපි සතුට හොයනවා. නමුත් සැබෑවටම අනාගතයේදී අපි මේ සතුට හොයපු දේවල් හින්දා ලොකු දුක් ඇති වෙන්න තියෙනවද නැද්ද? මගේ මරණය, අනුන්ගේ මරණය, මම අසනීප වීම, අන් අය අසනීප වීම නේද? එතකොට මාව මට නොයේකුත් වැරදි සිතුවිලි පහළ වීම, අන් අයට වැරදි සිතුවිලි පහළලා වැරදි ක්‍රියාවන් කිරීම, ඒ වගේ දේවල් එක්ක නේද මගෙන් දුරස් වීම මොනතරම් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ධනහානි සිද්ධ වීම, දේපලහානි සිද්ධ වීම, ශාරීරික දුර්වලතාවයන් නැතිවීම, හදිසි අනතුරු සිද්ධ වීම වගේ ඕනතරම් ඒවා හින්දා එන්න තියෙන දුක් කරදර තියෙනවා. ඒවා මොකක්වත් ආවේ නැතත් මම මේ ඔක්කොම දාලා මට මැරෙන්න වෙනවා. නේද? එතකොට මගේ මරණය කියන එකේදී හෝ මට මේ දුක් ඇති වෙනවා. එතකොට මේ බාහිර ඒකෙන් බාහිරව අපි හිතුවත් මේ ගෙවන ජීවිතේදී උදේ ඉඳන් හැන්දෑ වෙනකම් බොහෝ විට අපිට සිතෙන් දුක් විඳින්මින් ඉඳ සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ වගේ තත්ත්වයක් යටතේ මේකේ හරියට කරදරකාරී තත්ත්වයන් තියෙනවා ඇනුම් බැනුම් ගෙරවුම් නේද? ළඟට වෙහෙසකාරී තත්වයන් මේ ගෙවන ජීවිතයේ අනිත් අයව Tamanට ඕන හැටියට තියාගන්න ගන්න උත්සාහය අපි. නේද මෙයා මෙයා මං මං ආදරය කරන කෙනෙක් මෙයා මගෙත් එක්ක මින්න ඕනේ මේ විදිහට මින්න ඕනේ කියලා කොච්චරනම් මහන්සියක් ගන්නවද තමන්ගේ ළඟ ඉන්න තමන්ට ඕන හැටි තියාගන්න. නමුත් එහෙම තියාගන්න පුළුවන්කමක් ඇත්තේම නැහැ. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයන් යටතේ අපි බොහෝ වෙහෙස මහන්සියක් විඳින මේ సంతානය තුලින් අපූර්වත්වයකින් යුක්ත මානසික තත්ත්වයක් සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි මේ අකුසල් කියන ඒවා එන්නේ නැතුව කුසල් වර්ධනය වෙන්න කුසල් විතරක් එන විදිහට කුසලයේ ප්‍රබල වෙන විදිහට කටයුතු කරගෙන අන්තිමට අකුසලයේ මරලා දාන්න ඒ කියන්නේ අකුසල් එන්නෙම නැත් තත්ත්වයට පත් කරගන්න. හරි? හොඳයි. එතකොට අපි බලන්න ඕන පොඩ්ඩක් මෙන්න මේ වගේ தත්වයකටපත් වෙන්න නම් අපිට බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ ජීවිතය තේරුම් ගන්න කියලා. එතකොට මේ ජීවිතය තේරුම් ගැනීම සඳහා තමයි මේ ජීවිතය තේරුම් ගන්න අපිට ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මේක කොටස් හතරකට බෙදලා ඒ තමයි කාය වේදනා චිත්ත ධම්ම වශයෙන් කොහොමද ඒක බෙදලා තියෙන්නේ අපි දන්න විදිහට මේ ජීවිතය ගත්තොත් එහෙම අපිට පිටින් පේන්නේ අම්මාය තාත්තාය සහෝදරයාය ඥාතියාය ඒ වගේ තමයි පේන්නේ. ඉතින් ඒ අයත් එක්ක අපි ලොකු මේ සටනක් කරා යනවා මේ මේ අය මේ මේ අය කියලා. ඒ අරන් යන සටනේ අපිට ඒ පේන දේ නමුත් මේක ඇතුලේ තියෙන්නේ සැබෑවටම තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච පාදානස්කන්ධය කියලා කියන ක්‍රියාවලීන් පහක්. හරි? එතකොට මේ පහේ ඇත්ත తත්වය තේරුම් ගන්න තමයි ඒ කියන්නේ මෙතන තියෙන්නේ ක්‍රියාත්මක වෙන දේවල් පහක්. මේවා පුදුමේ කියන්නේ මේවා එකක්වත් අපිට ඕන හැටියට වැඩ කරන ඒවා නෙවෙයි. අපිට හිතෙන්නේම මේවා මමය, මගේය කියලා තමයි හිතෙන්නේ. හැබැයි හරියට විමසලා බලනකොට මගේ වැඩක් නෙවෙයි. නිකන් හිතන්න මේ මේ ශරීරය කියන්නේ මගේ වැඩක්ද? ඒ කියන්නේ ශරීරය උස යනේවා පාට හැඩේ එතකොට කොණ්ඩේ වැවෙනේවා නියපොතු වැවෙනේවා හැම රැලි වැටෙනේවා දාඩිය දානේවා එකක්වත් මන්ද කරන්නේ වෙන කවුරු හරිද කරන්නේ නෑනේ නේද එහෙනම් ඒක කරන කෙනෙක් ඉන්නවද කරවන කෙනෙක් ඉන්නවද? මං කරන්නෙත් නෑ වෙන කෙනෙක් කරවන්නෙත් නෑ. බඩගිනි වෙන ඒවා, පිපාසා වෙන ඒවා එකක්වත් මං කරන්නෙත් නෑ වෙන කෙනෙක් කරවන්නෙත් නෑ. එහෙනම් ශරීරය ගත්තාම ඒක මගේ වැඩ නෙවෙයි. දුක් වේදනා, සැප වේදනා ඇති කරවන්නේ මන්ද? නෑ. ඒවත් හේතු නිසා සකස් වෙන දේවල්. සංඥාව කියලා කියන හඳුනා ගැනීම මගේ මනසේ ඇති කරවන්නේ මන්ද? ඇති කරනවද ඇති වෙනවද? ඇති වෙනවා. එහෙනම් ඒක මම කරන දෙයක් නේ වෙන කවුරු හරි ඇති කරනවද නැහැ නේද එතකොට ආදරය වගේ දේවල් ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය ඒවා එනවද කරගන්නවද එනවා ඒවා නේද මං කරගන්නවා මේ හරියට විමසිල්ලෙන් බලන කෙනෙකුට එතකොට ඇහි පෙනීමේ දැනීම ඒ කියන්නේ අර ආදරය ක්‍රෝධය වෛරය ඊර්ෂ්‍යාව වගේ සංස්කාරයන් ඇහි පෙනීමේ දැනීම කනේ ඇසීමේ දැනීම නාසයේ ආග්‍රහණය දැනීම දේවල් මං කරගන්න දේවල්ද? නැහැ. එහෙනම් ඒවා මං කරන දේවල් නෙවෙයි නම් පැහැදිලිවම තේරෙන්න ඕනේ මෙතන මම කරන දෙයක් නැහැ. එහෙනම් මගේ කියලා දෙයක් නැහැ. ඉතින් මේක දැන් කියනකොට තේරුණාට මේක අපේ තුලින් අභ්‍යන්තරගතව දැනගන්න ඕනේ. මේකට එදිලා බලන්න ඕනේ. හරිද? මේකට එබී බලන්න නම් ඒ කියන්නේ මේක මගේ මනසින් කිඳා බහැලා බලා ගන්න ඕනේ. අන්හෙන් බලා ගන්න නම් ක්‍රමානුකූලව ක්‍රමානුකූලව මම මගේ දැන් මේ මේක මේක මේක තේරුම් ගන්න ඕනම කොහෙන්ද? අපේ සිතෙන්මයි නේද? එහෙනම් ක්‍රමානුකූලව මම මේ අභ්‍යන්තරගත තැනට වැටෙන්න ඕනේ. හ්ම් ඉතින් මේ සිත කොහොමද එහෙම මෙල්ල කරගෙන අපේම මේ ක්‍රියාවලීන් පහ දැනගන්නේ කියන එක සඳහා සීල විසුද්ධිය චිත්ත විසුද්ධිය කියලා අපි බොහෝ දේවල් සාකච්ඡා කරලා තියෙනවා. ඒකින්ද මේ විදර්ශනා වැඩසටහනේ මම ඔවා සාකච්ඡා කරන්නේ බොහෝම අඩුයි. මොකද නැත්නම් හැමදාම වැඩි කාලයක් ගන්නවා අපි මේ මේ සඳහා. ඉතින් අපි නොදකින්න පැත්තක් දැකගනිමින් ඊ타ත්ම වටිනා අවබෝධයක් ඇති කර ගැනීම සඳහා කළ යුතු දෙයක් ගැන තමයි හැමදාම විදර්ශනා වැඩසටහනේ අපි සාකච්ඡා කරන්නේ. ඉතින් මෙතනදී අපිට කවදා හරි මේ ගැලීම් පහේ දැකගත යුතු තැන් වගේක් තියෙනවා. අපි පසුගිය වැඩසටහනකදී සාකච්ඡා කරා අජ්ජත්තික කියන්නේ මොකක්ද කියලා. අජ්ජත්තික කියලා කිව්වහම ඒ කියන්නේ තමන් කොටගත් කියලා. කොහොමද දැන් මේ මගේ මගේ කියලා කියනකොට අපේ හිතට යම් කිසි දේවල් ටිකක් දැනෙනවා. ඔන්න ඕක හිමින් වෙන් කරගන්න උත්සාහ කරන්න ඕනේ. හරි. විශේෂයෙන් මේ ශරීරය ගත්තොත් එක්තරා සීමාවක සම්පූර්ණයෙන්ම හරියටම ඉරක් ගහලා ඉරක් ගහලා වෙන් කරන්න ඕන වෙලාවකට අපි මගේ තාත්තාය, මගේ සහෝදරයය, මගේ ඥාතියය කියලා කියනවා. එහෙම නැතුව මේ මම සහ මගේ කියලා ගත්තහම මම කියන කෙනාට අයිති කොටසක මේ ශරීරය සහ මේ ශරීරය ආශ්‍රය කරගෙන තියෙන කොටසේ කොටස එක එක්කෙනාට දැනෙන්නේ එක එක විදිහට. හරිද? මේ ශරීරය කොයි වෙලාවකවත් දැනලා තියෙනවද මගේ නෙවෙයි කියලා. හැඟීමක් විදියට. නේද අපි හැම වෙලෙම කතා කරන්නේ මේ ශරීරය මගේ කියලා. මගේ ශරීරය කියලා. එතකොට දැනিলা තියෙනවද මගේ නෙමෙයි කියලා? මූණ අත ගන්නව නිකන් මගේ නෙමෙයි දෙයක් වගේ. හොදනකොට මගේ නොවේ දෙයක් වගේ. නාවනකොට මගේ නෙමෙයි දෙයක් වගේ. නේද? එහෙම දැනලා තියෙනවද? නේද? අපිට එහෙම දැනලා අන්න ඒක තමයි කියන්නේ පෙනෙන ලෝකේ නොපෙනෙන පැතිකඩ කියලා. හරි? පෙනෙන ලෝකේ පේන්න තියෙන මේක මගේ වගේ. නමුත් ඇත්තටම නොපෙනෙන පැත්ත තමයි ඒක මගේ නොවන වැඩපිළිවෙලක් මේකේ තදින් තියෙනවා. මගේ කියලා ගන්න බැරි. එතකොට ඒ වගේම තමයි මේ ශරීරයේ නොපෙනෙන පැතිකඩක් තියෙනවා තව. ඒ තමයි මේක හැම වෙලෙම කැඩලා බිඳිලා යන එක අපිට හිතෙන්නේ එහෙම එකක් නෙවෙයි මේක කැඩනවා නම් බිඳිනවා නම් කොහොමද මේ එක දිගට තියෙන්නේ කියලා නේද එක දිගට තියෙනවා නම් කෑම මොකටද එක දිගට තියෙනවා නම් කෑම මොකටද මුළු ශරීරේම අරන් බලන්න මියපොතු දැවෙන්නේ නැති වෙලාවක් තියෙනවද හිමියෙන් හිතලා බැලුවොත් මගේ නියපොතු මගේ නියපොතු රැයට තමයි වැවෙන්නේ දවල්ට නෑ. නේද? විශේෂ වැවෙන වෙලාවක් කියලා එකක් තියෙනවද? නෑ. නේද? එතකොට නියපොතු වැවෙන්නේ නැති වෙලාවක් නෑ. එතකොට කොණ්ඩේ වැවෙන්නේ නැති වෙලාවක් නෑ. හැම මැරෙන්නේ නැති වෙලාවක් නෑ. එතකොට මේ ශරීරය ගත්තාම මේකේ මෙන්න මේ වගේ හැම වෙලෙම යමක් නැති වෙනවා. ඒ කියන්නේ හැම වෙලෙම යමක් බිඳෙනවා. ඒ වෙනුවට හැම වෙලෙම අලුත් දෙයක් හැදෙනවා. කර්ම, චිත්ත, ඍතු, ආහාර කියන හේතු හතරේට ඒකතු වෙලා හැම වෙලෙම අලුතෙන් දේවල් හැදෙනවා. එහෙනම් මේ ශරීරයේ හැම වෙලෙම තියෙනවා ලක්ෂණයක් ඇති වෙනවා නැති වෙනවා කියලා. ඇති වෙනවා නැති වෙනවා කියලා. ඇති වෙනවා නැති වෙනවා කියලා. ඒකයි හැටි. නේද? වේදනාව තරම් බලන්න අපේ මේ අපි අපි දැන් හොඳට තේරුම් ගන්න තියෙන්න ඕනේ මෙතන ක්‍රියාවලි පහක් තියෙනවා කියලා. නේද? ඒ ක්‍රියාවලියක හැටියට අපි දැනගන්න ඕනේ මේකට මේකට කියන ගැලීමක් කියලා. ගැලීමක් කියලා කියන්නේ මේ හරියට දුම්හිඳ දියැල්ල වගේ කියලා මම හැමදාම කියනවා. දුම්හිඳ දියැල්ල කියලා කිව්වහම ඒක පහලට ගලනවා එක තැනක තියෙන වතුර බින්දු ආය පල්ලෙහාට එනවා. එතකොට උඩ තියෙන වතුර බින්දුව එතෙන්ට එනවා. අන්න ඊට උඩින් තියෙන එක අතෙන්ට එනවා. අන්න ඒ විදිහට එකකට එකක් පිටිපසෙන් එන එක උඩට එනකොට අපිට ඒක කියනවා ගැලීමක් කියලා. ශරීරයත් ඒ වගේ චිත්තක්ෂණයක උපදින රූප කලාපයක් දෙවෙනි චිත්තක්ෂණය වෙනකොට ඊට යටින් පළවෙනි ආය රූප කලාපයක් ඉපදෙලා තුන්වෙනි චිත්තක්ෂණය වෙනකොට ඒක තුන්වෙනි එකට ඇවිල්ලා හතර වෙනකොට එහෙම වෙලා අන්තිමට 15 16 වෙනකොට ඒ කියන්නේ උඩට පෙන පිඩුවක් බිඳි බිඳි එනවා වගේ පෙන පිඩුවක් මෙහෙම යටින් පටන් ගත්තාම පළවෙනියෙන් මෙහෙම පෙන තියෙනවා ඊට පස්සේ මෙහෙම එකක් තියෙනවා හොම හොම තියෙනවා. එතකොට යටින් පෙන එන්නෙන් එන්නෙන් අර උඩට ඇවිල්ලා එක වෙලාවක විඳිලා යනවා. අන්න ඒ වගේ මේ ශරීරයේ අපිට නොපෙනෙන ක්‍රියාවලියක් හැම වෙලෙම සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙනකොට අර යටින් ඇති වෙන හැම එකක්ම නැවත ඇති වෙන්නේ පරණ ඒවට ඥාතිකමක් නෑදෑකමක් ඇතුව ඒ කියන්නේ ඒ හැඩවලට යම්කිසි සමානකමක් ඇතුව හේතුව අර හේතු වෙන කර්මචිත්ත ඍතු ආහාර ලොකු වෙනසක් වෙන්නේ නැති හින්දා අර යම්කිසි සමානකමක් ඇතුව තමයි උපදින්නේ. ඒකෙන්ද අපිට මේ ශරීරය එක දිගට මේ වගේ තියෙනවා වගේ දැන දැන් ඔකට මම කියන්නේ දුම් හිඳ දියැලලා කිව්වම ඒකට හැඩයක් පේනවා අපිට. නේද? ඒ වුණාට ඒකේ වතුර කියන ඒවා හැම වෙලේම වෙනස් වෙනවද නැද්ද? හිතලා බලනකොට මහාවකින් ඉඳලා ළඟට ගිහලා බැලුවොත් විසිරෙනවා. ඒ වතුර නිකන් මෙහෙම විසිරීලා යනවා. හ්ම්. එතකොට ඒකේ අන්න ඒ වගේ විසිර යෑමක් තියෙනවා හැම තැනකින්ම ගැලීමක් තියෙනවා. ඉතින් ගලාගෙන යන වතුරක් ඒක. නමුත් එක්තරා හැඩයක් පේන්න තියෙනවා. අන්න ඒ පේන්න තියෙන विद्यमान වෙන හැඩය තමයි ඔය සම්මතය කියලා කියන්නේ. ඉන්න ඒ හැඩයට අපි මගේ කියලා කියනවා. මගේ ශරීරය අහවලාගේ ශරීරය කියලා කියන්නේ අන්නේ හැඩයට. ඒ හැඩේ පවත්වා ගැනීම මගේ වැඩක් නෙවෙයි. හේතු තියෙන හැටියට සිද්ධ වෙනවා මිසක් ඒ හැඩේ පවත්වා ගැනීම මගේ වැඩ නෙවෙයි. එහෙනම් ඕක තමයි අපි කල්පනාවට ගන්න ඕන. ඕකේ ස්වභාවය ඔන්න ඕක. අන්න ඒක අපේ තුලින් තේරුම් ගන්න ඕනේ. අපේ තුලින් තේරුම් ගන්නවා කියලා කියන්නේ මෙහෙම කතා කරලා නෙවෙයි. හරිද? අපේ ශරීරය දෙස අපි අපේ සිත යොදලා ඒ ශරීරයේ සැබෑ ස්වභාවය අධ්‍යයනය කරන්න ඕනේ. අපිට වෙලා තියෙන්නේ අපේ හිත මේකට යොදන්න බෑ. යොදන්න ගියාම එක්කෝ හිත වෙන කොහේ හරි යනවා. නැත්තම් හිත ඒකත් එක්ක ගැටෙනවා. නැත්තම් බාහිර පරිසරයේ තියෙන දෙයක් එක්ක ගැටෙනවා. ගැටෙනවා කියන එක තේරෙන්න ඕන. අපි දැන් බලමු භාවනා කරන පිරිසක් එකතුලා භාවනා කරනවා. එක්කෙනෙක් ටොෆි කොලයක් සද්ද කරනවා. ටොෆි කොලයක් සද්ද කරොත් එහෙනම් මොකද වෙන්නේ මේ පැත්තේ ඉන්න කෙනාට? ආරකට එක තරහ යනවා. මෙතෙන්ටත් ඇවිල්ලා ටොෆි කනවා මෙතන කියලා. ටොෆි ගෝලේ සද්ද කරලා ඉවරයි දැන්. හරිද? හැබැයි මතක තියාගෙන අරක ගැන ඒ ගැන මෙහෙම මෙතෙන්ට ඇවිල්ලා මෙහෙම කරා දැන් අරක ඉවරයි. අපිට කෙනෙකුට කෙනෙක් එක්ක ඈනුමක් කරනවා එක්ක කැස්සක් එනවා. ඒ වගේ නෝ ඒ ආවම ඒ සද්දටත් අරය මොකද කරන්නේ? ගැටීමක් ඇති කරගන්න. පසුව නේද? අර ඒ ඒ භාවනා කර කර ඉන්න කෙනාට ඒ සද්දය ඇවිල්ලා බාධාවක් වුණා කියන්නේ. ඉතින් ඒක ඉවරයිනේ නේද? නමුත් මොකද වෙන්නේ? ඒකත් එක්කම කල්පනා කර කර විශේෂයෙන් අර ටොපික් වලක් වගේ නම් බොහොම තදින්ම මෙතෙන්ට ඇවිල්ලා නේද හිතලා සද්ද දැම්මා කියලා. ඉතින් අන්න එහෙම ගැටලුකාරී තත්වයන් තියෙනවා මේක කරගෙන යද්දී. ඉතින් ඒකින්ද ඒවට කියනවා ගැටීම් කියලා. ඊළඟට ඕවා කරගෙන යන්න මේ ශරීරය ගැන වේදනාව ගැන බලන්න ගියාම නිින්ද යනවා. භාවනා කරනකොට නිින්ද යනවා. ඒ වගේ හිතන සංසුන් වෙනවා. දැනට ඕවා කරලා කොහොමද මේවා හරියන්නේ කියලා හරියට දැනුම නැත්නම් සැකේ උපදිනවා. ඉතින් මේ වගේ කාරණා හින්දා අපිට මෙතෙන්ට යන්න බෑ. ඉතින් මේකට පුහුණු කරගෙන යන්න ඕන. අන්න එහෙම පුහුණුවක් කරගෙන ඉදිරියට යෑම සඳහා තමයි අපි සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය කියන එක භාවිතා කරේ. මේක තුල දැන් මට අද කියා ගන්න ඕන කරලා තියෙන්නේ මේ කයේ තියෙනවා ඇතිවීම නැතිවීම කියන එක ඒක දැක ගන්න නම් අර වගේ හිත පුහුණු කරලා එතෙන්ට ගන්න ඕනේ. මීටත් වැඩිය ලේසි එකක් අපි හැමදාම කතා කරන එකක් තියෙනවා වේදනාව ගැන ගත්තොත් එහෙම. වේදනාව අපිට හොඳට පේන තියෙනවා. මේ මොහොතේ තියෙන වේදනාව අපි හොඳට අධ්‍යයනය කරොත් මේ මොහොතේ කකුල රිදෙනවා නම් ඊළඟ මොහොතේ ඒක අමතක වෙනවා අපිට. හරිද? දැන් මේ වෙලාවේ හුස්ම ගන්න එක ගැන බැලුවොත් එහෙම හුස්ම ගන්න එක මේතරලා දැනුන්නේ නැහැ. දැනුන්නේ නැහැ. නමුත් හැබැයි ඒක නේද? දැනුන්නේ නැහැ. දැන් කියනකොට මොන දැනෙනවා? ඒකර මෙච්චර වෙලා තිබ්බේ නැද්ද? දැනීම තිබ්බේ නැද්ද? ඒකට අපි කියලා දැනීම තිබ්බා කියලා. දැනීම තිබ්බනම් දැනෙන්න බෑ. ඒක දැනීම තිබ්බා හිත යොමු කරේ නැහැ කියනවා. නේද? දැනීම තිබ්බනම් දැනෙන්න ඕනද නැද්ද? හුස්ම තිබ්බා දැනීම තිබුණේ නෑ. දැනීම තිබ්බෙම නෑ. ඒ දැනීම හැම වෙලේම අවධානය යොමු වෙච්ච වෙලාවට හැදෙනවා එතන. අවධානය යොමු වෙනවා කියන්නේ විඥානය යදෙනවා කියන එක. බලන්න බාහිර ආයතනයත් අභ්‍යන්තර ආයතනයත් විඥානයත් එකතුවයි ස්පර්ශය කියලා කියන්නේ. එතකොට ස්පර්ශයේ හේතුවෙන් තමයි වේදනාව හටගන්නේ. අපේ අවධානය ධර්මදේශනාවට යොමු වෙලා තියෙනකොට විඥානය යදලා තියෙන්නේ මේ පැත්තට. එතකොට හුස්මෙහි හුස්මත් එක්ක බාහිර ආයතනයයි අභ්‍යන්තර ආයතනයයි විඥානයේ එකතු වීමක් එතන නැහැ. විඥානය එකවර තැන් දෙකකට යන්නේ නැති නිසා වෙන්නේ. එහෙම විඥාන එකතුවක් ඇතර නැත්නම් දැනීම කටගන්නේ නෑ ඒ කියන්නේ හුස්මේ දැනීම අපි අපේ අවධානය නැත්නම් විඥානය ඒකට යෙදෙන වෙලාවේ හැදෙනවා ඇරෙන්න අනිත් වෙලාවේ දැනීම දැනෙන්නේ නැද්ද දැනීම නැද්ද ඔන්න උතන තමයි කඩා ගන්න ඕන තැන. ඔය අපිට පේන පැත්ත. නොපෙනෙන පැත්ත මොකද්ද? ආය බලන්න. ස්පර්ශය කියන්නේ මොකද්ද? බාහිර ආයතනයත් මම මෙහෙම මෙහෙම කියන්න මෙහෙම කියන්න පොඩ්ඩක් ඉන්න. දියුල් රස තියෙන දියුල් වලද? කියලා ඇහුවොත් හුඟක් කට්ටිය කියයි ඔව් කියලා. නමුත් දියුල් ඔහේ තියෙනවා දිවක් නැත්තම් රස හැදෙනවද? නෑ. එහෙනම් දිව්‍ය රස තියෙන්නේ කොහොද? දිවේ කියනවා. දිවේ කියනකොට මම කියනවා කට්ටියට එහෙනම් දැන් විඳින්න. නේද? දිව තියෙනවනේ. එහෙනම් දිවේ වෙන්න බෑ. එහෙනම් කොහෙද තියෙන්නේ? දැන් කියන හිතේ කියලා. හිතේද කියලා කියනවා නම් දිවත් නැති වෙලාවක දිවුලුත් නැති වෙලාවක විඳින්න. හිතේ තියෙන්නේ සංඥාවක් මතකයක් විතරයි. නේද? දිවුල් රස කියන එක හැදෙන්න නම් දිවුලුත් තියෙන්න ඕනේ දිවක් තියෙන්න ඕනේ, සිතක් තියෙන්න ඕනේ, තුනම තියෙන්න ඕනේ කියලා. දියුලුයි දිවයි විතරක් තිබ්බට මදි. සමහර වෙලාවට අපි කෑම කනවා, උගුරෙන් පල්ලෙහාට යනවා, දන්නේවත් නැහැ මොනවද කෑවේ කියලා. හරි? එහෙනම් එහෙනම් අනිවාර්යයෙන්ම මෙතන තියෙන්න ඕනේ මේ තුනම තියෙන්න ඕනේ. ඒ තුනම තිබ්බ වෙලාවක තමයි දියුල් සැප වේදනාව කියන එක හැදෙන්නේ. ඒ තුනම නැති වෙලාවක ඒක හැදෙන්නෙම නැහැ. එතකොට හුස්ම කියන එකටත් අපේ අවධානය යොමු වෙනවා විතරයි ඒ වේදනාව හැදෙන්නේ. හරිද? හැදුනොත් දැනෙන්නේ. එහෙනම් අනිත් වෙලාවට මේ වේදනාව ඔව් අපිට හිතෙන්නේ යටපත් වෙලා තියෙනවා කියලා. යටපත් වෙලා තියෙනව නෙවෙයි මේ වේදනාව නෑ. කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ? කොහෙවත් නැහැ. ඔන්න ඕවා දන්නේ නැති හින්දා අපි මේ ජීවිතේ හරිද අපි හිතනවා හැම දෙයක්ම තියෙනවා කියලා. මගේ මතකය තියෙනවා කොහේ මතකය තියෙනවනේ මතකේ නැවත නැවත හැදෙනවා. කොහෙවත් තියෙන්නේ කොහොමද? චිත්තක්ෂණයක් ඇතුළත හැම එකම ඉවරයි. උත්පාද තితి භංග කියන සිත ඇති වෙලා නැති වෙලා යනවා. කොහේ හරි මොන හරි ඉතුරු කරලා දෙන්නේ. නැති වෙන්නේ සියල්ල නැතුව සියල්ල නැතුව නැති වෙන මේ සිත නැවත නැවත නැවත නැවත හට ගන්නවා අරකම හේතු වෙලා. එතකොට මේක හරි ගැටලුකාරී තත්ත්වයක් වගේ තේරෙන්නේ මේක තේරුම් ගන්න ඕන හොඳට. එතකොට අපිට සතිපට්ඨානේ දැන් අපි සතිපට්ඨාන දේශනාවේ කමටහන් ටික ටික ටික ටික මේ වැඩසටහන හරහා සාකච්ඡා කරනවා. හරිද? ඔක්කොම ටික එකවර නැතත් කොහොම හරි මේක තුලින් අපි මේ කමටහන් ටික සාකච්ඡා කරගන්න ඕන කොහොමද මේ විදර්ශනා මේක තුලින් බලන්නේ කියලා. නමුත් මූලික සංකල්ප ටික මූලික සංකල්ප ටික ඇති කරගන්න ඕනේ. නේද? ඒ වගේම කොහොමද එතෙන්ට යන්න අපි අවශ්‍ය කරන භාවනා මාර්ගය කියලා. සක්මන් භාවනාව කොහොමද එතෙන්ට යන්න අපි කටයුතු කරගන්නේ? ඊළඟට ඇත්තටම භාවනාවක් කරද්දී කොහොමද ඒ භාවනාව සාර්ථක වෙන විදිහට මේක ඒක කරන්නේ ඔය එක දිගට භාවනා කර නැත්නම් විශේෂයෙන්ම දවස් දෙක තුන එක දිගට භාවනා කරන අයට මොකද්ද නියම පිළිවෙතක් තියෙන්න ඕනේ මොකද්ද කියලා කතා කරගන්න ඕනේ. දැන් එතකොට මේකෙදි අපිට හොඳින් තේරුම් ගන්න ඕනේ තමයි දැන් මේ වේදනාව ගැන අපි කතා කර කර හිටියේ මේක එක දිගට තියෙනවා කියලා අපිට හැම වෙලේම හිතෙන්නේ. විමසලා බලපුවාම තේරෙන්න ඕනේ ඒක දැන් දැන් අපි අපේ හිත හුස්මට යෙදෙන වෙලාවේ එතන දැනීම හැදෙනවා. අපේ හිත වෙන දහයකට යොමු වෙන වෙලාවේ දැනීම හැදෙන්නේ නැහැ. ඔය අපි තියනවා තියනවා කියලා කියන්නේ මතකය තියනවා ඔය ඔක්කොම තියනවා කියලා කියන්නේ අපිට එහෙම තියනවා වගේ දැනෙන හින්දා. ඇත්තටම හුස්ම තියනවද නැද්ද? හුස්ම තියනවා. හුස්ම කියන ක්‍රියාවලිය වෙනවා එක දිගට. නේද? ඒ ක්‍රියාවලිය වුණාට ඒ ක්‍රියාවලියේ පිළිබඳ දැනීම අපිට නැහැ. දැනීම හැදෙන්නේ නැහැ. ඇසිපිය හෙලන දැනීම ගොහ ඔන්න දැන් දැනෙනවා. නේද? ඔන්න දැන් දැනෙනවනේ බරට වගේ. මේක ඌට කලින් හැදුනේ කවදාද ඌට කලින්? ඇසිපිය හෙලීම කියන ක්‍රියාවලිය තිබුණා ඒ ඇසිපිය හෙලීම කියන ක්‍රියාවලියේ දැනීම කුඩ කාලයකට ඉස්සෙල්ලා හැදුනා. දැන් මේ අද මේක ඇහෙනකොට තමයි හැදුනේ. ওই නගනයක් ආපු වෙලාවක නැත්තම් ඇසිපිය හෙලනවා මතක් වෙන්නේ කලාතුරකින්නේ. අන්නේ කලාතුරකින් මතක් වෙච්ච වෙලාවකට තමයි ඒක හැදෙන්නේ. මේ දැන් ඇසිපිය හෙලීමේ දැනීමට හොඳට බලන්න දැන් මාත් එක්කම එකතු වෙලා මේ දැන් ඇසිපිය හෙලීමේ දැනීමට අපි දැන් හිතෙමුනා නේද? ඒතර හුස්ම දැනීමට මොකද උනේ? යටපත් වුණා කියලා තමයි ආය අපි කියන්නේ. යටපත් වුණාද නැති වුණාද? නැති වුණා. දැනීම ගැන මම කතා කරන්නේ. හුස්ම ගැන නෙවෙයි. හරිද? ඒකත් එක්ක ඔන්න අපේ කකුලක් ඇසීමක් ආවා. දැන් මට ඒක දැනනවා. ඒක දැනනකොට මේ දෙකම බය නැතුව කියන්න ඕනේ නැති වුණා. හරිද? බයයි කියන්නේ. නේද? බයයි නෙවෙයි. ඒක කියවෙන්නේ නැහැ. කියවෙන්නේ නැත්තේ අපිට එහෙම දැනিলা නෑ. එහෙනම් බලන්න අන්න ඒක මම කියන්නේ. මේ පේන ලෝකේ දැනෙන ලෝකේ නොපෙනෙන පැතිකඩක් තියෙනවද නැද්ද? අන්න විදර්ශකයා දැනගන්නවා මේ තියෙනවා මේ නැති වෙනවා. මේ තියෙනවා මේ නැති වෙනවා. මේ තියෙනවා මේ නැති වෙනවා කියලා දැනගන්නවා. හරිද? එන්න එහෙම දැනගැනීම වේදනාවත් එහෙමයි සංඥාවත් එහෙමයි. දැන් මේ වෙලාවේ මට අම්මා කියලා සංඥාව ආවනම් තාත්තා මතක් කරනලාට අම්මා කියන සංඥාවක් නැහැ. තවත් වෙන දෙයක් හඳුනා ගන්න වෙලාවට අර සංඥාව නැහැ. ඉතින් මාරුවෙන් මාරුවට එක එක එක එක ඉස්මතු කර කර ඉස්මතු කර කර පෙන්නනවා. ඒවා ගෙන්න ගන්න එකේ වැඩෙත් මගේ වැඩක් නෙවෙයි. දැන් මම මේ වෙලාවේ ඉඳන් එකපාරටම කිව්වොත් එහෙම පිපිඤ්ඤා කියලා ඔන්න මතක් වෙනවා. නේද? දැන් මම අකපාරටම අල කියනවා. අල කියනකොට අල මතක් වෙනවා. අල මතක් වෙනකොට පිපිඤ්ඤායක නැහැ. දැන් ආයෙ පිපිඤ්ඤායක කියලා කියනකොටම අල වෙනකොට අන සංඥා නේද? එහෙනම් අන්න ඒ වගේ. එකක් වෙනකොට එකක් නැහැ. තව එකක් එනකොට තව එකක් නැහැ. අරව හැබැයි එන්නේ සැරෙන් සැරේ සැරෙන් සැරේ ඒවා එන්නේ පොලිමට නේද? ඒවා නිකන් මේ දැන් දැන් මට මොන හරි වෙලා දැන් මං අපි හිතමුකෝ කවුරුර කෙනෙක් ගැන මම නැවත නැවත නැවත නැවත හිතුවා කියලා හිතන වාර ගන්න වැඩි වෙනකොට මං කියනවා මට එක දිගට ඒ මතකය තියෙනවා කියලා. හරිද? මට මේ මතකයේ එක දිගට තියෙනවා කියලා. එක දිගට තියෙනවා කියන්නේ ඒ දුම් හිඳ ඇල්ල එක දිගට තියෙනව නේද? දුම් හිඳ ඇල්ල එක දිගට තියෙනවද? දුම් හිඳ ඇල්ල කියලා ගත්තොත් ඇල්ල කියන්නේ හැඩේනේ. ඒකත් හැම වෙලෙම වෙනස් වෙවි තියෙන්නේ. නේද? වෙනස් වෙවි තියෙනවා කියලා අපිට හිතනවා. ඇත්තටම තියෙනවා කියලා ගන්නෙ මොකක්ද? සම්මුති වශයෙන් අර පේන හැඩේ විතරයි. ඒකේ තියෙන මේ මොහොතේ තියෙන වතුර තව චුට්ටකින් නැහැ. දුම්හිඳ ඇල කියන්නේ ඇත්තටම වතුර වගේක්. නේද? එතකොට මේ ඇල්ල කියන්නේ වතුරක්. ඒ වතුර එක දිගට තියනවද? මේ මොහොතේ තියෙන එක නෙවෙයි ඊළඟ මොහොත. ඇත්තටම බැලුවොත් මේ මොහොතේ තියෙන වතුර නෙවෙයි ඊළඟ මොහොතේ තියෙන එක සම්පූර්ණ වෙනස් එකක්. මේ මොහොතකින් ඔකේ තියෙන සම්පූර්ණ වතුර ටික වෙනත් වතුරක් බවට පත් වෙනවා. තව මොහොතකින් වෙනත් වතුරක් බවට. එච්චර ලොකු ඇල්ලක් එච්චර ශනයකින් වෙනස් වෙනවා නම් හරි මේ අපේ ශරීරය දුම් හිඳ ඇල්ල වගේමයි හරිද එන්න ඒක අපිට තේරෙන්නේ නැහැ. මේකේ වේදනාව කියන්නේ ඒ වගේම එකක්. සංඥාව කියන්නේ ඒ වගේම එකක්. සංස්කාරය කියන්නේ ඒ වගේම එකක්. හරි. එතකොට මෙන්න මේ ඇතිවීම නැතිවීම ඇතිවීම නැති වේදනාවේ හෝ සංඥාවේ හෝ සංස්කාරයේ හෝ අපි වේදනාව කියලා හිතන්නකො ඇතිවීම නැතිවීම කියන එක අපිට අපේ මනසට හොඳින් දැනෙන තරමට අපිට මේක දැනුණොත් ඒ කියන්නේ මම වේදනාව ගැන දැන් මම ඔය කිව්ව වේදනාව ගැන හිත යොමු කරගෙන ඉන්නවා හරිද මගේ හිත යොමු කරගෙන ඉන්නකොට මට හොඳට දැනෙනවා හොඳට දැනෙනවා මේ මොහොතේ තියෙන එක මේ මොහොතේ නැහැ. මේ මොහොතේ තියෙන එක මේ මොහොතේ නැහැ. මේ මොහොතේ තියෙන එක මේ මොහොතේ නැහැ. හුස්ම දැනෙනකොට නේද? හුස්ම දැනෙනකොට ඇස් පිහලන එක දැනෙන්නේ ඇස් පිහලන එක දන්නකොට හුස්ම දැනෙන්නේ ඒ විදිහට ඒකට හොඳට හිත යොමු කරගෙන මේ ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අන්න ඒ ඇති වෙනවා නැති වෙනවා කියන එක තමන්ගේ තුලින් අපි දන්නවා ධර්මය තුල ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම කියන එක මේ පංච පාදානස්කන්ධයේ හැම නිමේෂයකම සිද්ධ වෙන දෙයක්. එතකොට මේකට අපේ අවධානය අපි යොමු කරගෙන එක දිගට හිටියොත් එහෙම අපිට තේරෙන්න පටන් ගන්නවා මේක අපිට තේරෙන්න පටන් ගන්නවා මේක මේ ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියන එක හොඳට දැනෙන විදිහට අපිට අපේ හිත ඒ වේදනාවේ ගැලීම පැත්තට යොමු කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? මේ මොකටද මේ මේ නොපෙනෙන දේ තේරුම් ගන්න. හරි? එතකොට ඒ විදිහට මේකේ ගැලීම දෙස අපි හිත යොමු කරගෙන වාසය කරනකොට ඔන්න අපිට අදහසක් තේරුමක් එන්න ඕනේ මේ මේ මොහොතේ තියෙන වේදනාව දැන් අපි හුස්ම ගැනම කියලා හිතන්නකෝ මේ මොහොතේ මට හුස්ම දැනෙන එකට වැඩිය ඒක දැන් එක දිගට හුස්ම දැනෙනවා වගේ මට තේරෙනවා එතනක් තියෙන්නේ අර දුම් හිඳ ඇල්ල වගේ එක දිගට තියෙන එකක් හින්දා එක දිගට සිද්ධ වෙන එකක් නෙවෙයි නැවත නැවත නැවත නැවත සිද්ධ වෙන හින්දා අපිට එක දිගට තියෙනවා කියලා දැනෙන්නේ ඒක මේ මොහොතේ තියෙන එක නෙවෙයි ඊළඟ මොහොතේ ඊළඟ මොහොතේ තියෙන එක නෙවෙයි ඊළඟ මොහොතේ එතකොට ඒ ඇති වෙලා නැති වෙලා ඇති වෙලා නැති වෙලා ආය ඇති වෙනකොට ඒ නැති වෙලා ආය ඇති වෙනකොට ආය නැති වෙලා ඇති වෙනකොට නැති වෙලා ආය ඇති වෙනකොට ඒක ඇති වෙන්නේ වෙනස් වෙලා බව. හරිද? රූපයත් එහෙමයි, වේදනාවත් එහෙමයි, සංඥාවත් එහෙමයි, සංස්කාරයත් එහෙමයි, විඥානයත් එහෙමයි. ඒතර මගේ ජීවිතය කියලා මම ගත්ත කොටස නිබඳව නිබඳව නිබඳව වෙනස් වෙනවා. හරිද? මේ වෙනස් වීම තේරුම් ගන්නේ අර ඇතිවීම නැතිවීම අත්දැකලා. හරිද? අන්න ඒ කෙනාට තේරෙනවා මේ සංස්කාරය නැත්තම් මේ සැකසීම මේ මගේ ජීවිතය හැම මොහොතෙම හරියට ගහගෙන යන ගඟක් වගේ හැම මොහොතකම වෙනස් වෙනවා. හැම මොහොතකම වෙනස් වෙනවා. හරිද? එතකොට ඒ එන්නේ එක තමයි මේ අජ්ජත්තික ශරීරයේ තියෙන අනිත්‍ය ස්වභාවය. තමන්ගේ අජ්ජත්තික කියලා කියන තමන්ගේ කොට ගත්ත කොටස හැම වෙලෙම ඇති වෙනවා නැති වෙනවා විතරක් නෙවෙයි නැති වෙලා නැවත ඇති වෙන්නේ තිබ්බට වැඩිය වෙනස් වෙලා බව මේ කුඩාම ඒකකයෙන් තේරුම් ගන්නවා. දැන් අපේ ලොකු ඒකකයක් නෙවෙයි ශරීරය කියන්නේ. ශරීරය තව කුඩා ඒකකයක් තියෙන මොනවද? ඇස් කන් ආසාදිව ශරීරය නේද? එතකොට මේ මේ කෑලි කෑලි කෑලි ගත්තොත් එහෙම එහෙම ඒවා පොඩි පොඩි පොඩි ඒවාට ගත්ත හැකි. එතකොට ඇහැ ගත්තොත් ආය කළු ඉංගිරියාව සුදු ඉංගිරියාව ওই විදිහට ඒකේ තියෙන නේද දෘෂ්ටි විතානය ඔය වගේ තව ගොඩාක් දේවල් ගත්ත හැකි. දැන් කළු ඉංගිරියාව ගත්තොත් ආය ඒක තව පොඩි පොඩි කෑලි වලට කඩලා ගත්තා. අන්තිමට ඉතුරු වෙන්නේ රූප කලාපයක් කියන එකක්. මෙන්න මේ රූප කලාපය ගත්තොත් එහෙම ඒක තමයි කුඩාම ඒකකය. එතකොට මේ කුඩාම ඒකකය හැම වෙලේම මොකද වෙන්නේ? අලුතෙන් හැදෙන එකක්. චිත්තක්ෂණ 17ක් ඇතුළත අලුතෙන් හැදෙනවා. ඒ වගේම වේදනාව ගත්තොත් කකුල වේදනාව කිව්වොත් දිගයි වගේ නේද? ඒ කකුල වේදනාව කියන්නේ චුටි චුටි වේදනා ගොඩක එකතුවක්. එතන මේ මොහොතේ දැනෙච්ච එක ඊළඟ මොහොතේත් ඒ වගේම එකක් හදනවා ඊළඟ මොහොතේත් ඒ වගේම එකක් හදනවා ඊළඟ මොහොතේත් ඒ වගේම එකක් හදනවා එහෙම එහෙම ගොඩාක් එකතුනහම මට එක දිගට තියෙන කකුල වේදනාවක් කියලා දැනෙනවා නේද ඒක ඒකත් මම හොඳට අත්දැකලා තමන්ගේ කකුලක වේදනාවක් දිහාවට හොඳට අවධානය යොමු කරලා බැලුවොත් අපිට තේරෙනවා ඒක අඩු වෙනවා වැඩි වෙනවා දැන් ඇඟ කසනකොට නැත්තම් කොහේ හරි තැනක වේදනාවක් ඇති වෙනකොට හොඳට බලන්න ඒක අඩු වැඩි වෙනවා තේරෙනවද නැද්ද විමසිල්ලෙන් බලන කෙනෙකුට තේරෙනවා මේක හැම වෙලේම හැම වෙලේම අඩු වැඩි වීම සිද්ධ වෙනවා. ඇත්තට මේ අඩු වැඩි වීම සිද්ධ වෙන්නේ ඒක මෙහෙම නිකන් කම්බියක් වගේ නෙවෙයි. මෙහෙම එක දිගට තියෙන කම්බියක් කියලා කිව්වොත් එහෙම ඒක දිගට තියෙන එකක් නේ නේද? මේක කෑලි කෑලි වලින් හැදිච්ච එකක්. මට කියන්නකෝ දැන් මේ මේක තේරුම් ගන්න මේ ඇතිවීම නැතිවීම සහ පැවතීම කියන එක තේරුම් ගන්න පොඩ්ඩක් අපි හිතමු කර අර මේ කෝච්චි පෙට්ටි ටිකක් කියලා. මේක අමුණන් නැතුව තියෙන කෝච්චි පෙට්ටි ටිකක් කියලා තියෙනවා. ඉස්සරහා එක ඇද්දොත් අනිත් ඒවා එන්නේ නැහැ. අමුණලා තිබ්බොත් ඔක්කොම එක දිගට එනවා. ඒ වගේ මේ අපේ සිත් පේලි අමුණලා නැහැ. අපේ මේ ශරීරය අමුණලා නැහැ. يعني මේවා දැන් මේ කකුලේ එක දිගට වේදනාව දැනුණාට ඒක එකකට එකක් එකකට එකක් මේ එකම වේදනාව නෙවෙයි මේ. මේ මොහොතේ ඇති වෙනවා ඒක නැති වෙනවා ඊළඟ මොහොතේ ආය වෙන එකක් ඇති වෙන්නේ අර වගේ හැබැයි ටිකක් ඒකට සමානකමක් තියෙනවා. වෙනස් වෙලා ඇති වෙන්නේ ඊළඟ එක. ඊළඟ මොහොතේ තවත් වේදනාවක් ඇති වෙන්නේ ඒක වෙනස් වෙලා. අපිට මේක දැනෙන්නේ කොහොමද ඒ වුණාට? එක දෙකක් තියෙනවා. හරිද? මේක කොච්චරනම් තේරුම් ගන්න අවශ්‍ය දෙයක් කියලා මම කියන්නේ දැන් ඔය අපේ නිවසේ තියෙන විදුලිය දන්නවනේ. ඒක තප්පරයට 50 50 වාරයක් විතර. හරි? ඉසාව මාරු කරනවා. හරි? නමුත් අපිට එතකොට හැම වෙලේම නිවෙනවපත් වෙනවා ඒක. දන්නවද අපිට ඒක පේනවද එහෙම? නෑ. ඇයි? ඒක වේගෙන් වෙන්න. හරිද? එතකොට එහෙම වේගෙන් යමක් වෙනස් වෙනවා. දැන් උදාහරණයක් ඊටත් වැඩිය පහසු උදාහරණයක් ගන්න මේ ෆෑන් එකක් කරකිනවා. හයියෙන් ෆෑන් එක කැරකෙනකොට තටු ගොඩාක් තියෙනවා වගේ පේනව නේද? නේද? ඉතින් තටු කීයද තියෙන සමහර දෙකයි නැත්තම් තුනයි. හැබැයි තටු ගොඩාක් තියෙනවා වගේ පේනවා. ඇයි ඒ? කවදාක්වත් ෆෑන් එකක් දැකලා නැති කෙනෙක් ඕෆ් කරලා තියෙන ෆෑන් එකක් දැකලාම නැති කෙනෙක් කියන්නකෝ. එයාට ගෙනලා මේක පෙන්නනවා. එයා මොනවද හිතයිද? මේක මලක් වගේ තටු තියෙන එකක් කියලා හිතන්නේ. හැබැයි අර පුදුම හිතෙන්නේ කවදා හරි මේක නවත්තපු දවසක. අන්න ඒ වගේ අපේ මේ හැම දෙයක්ම ගැලීමක් වේගෙන් වේගෙන් ඇතිව නැතිව ඇති වෙන නැති වෙන ඇති වෙන නැති වෙන ගැලීමක් ඒක. එතකොට එන්න ඒකේ ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම යම් කෙනෙක් තමන්ගේ සිතෙන් අත්දැක්කොත් ඒකට බැහැලා අත්දකිනවා කියලා කියන්නේ ඒකට කිඳා බහින්න ඕනේ. කියන්නේ ඒකට හිත යොමු කරලා ඒක අධ්‍යයනය කරොත් ඒක ගාවිෂ මේ මගේ වේදනාව මේ බලන්න ඇති වෙනව නැති වෙනව කියලා අධ්‍යයනය කරොත් එන්නේ යාර තේරෙන්න පටන් ගන්නවා මේක වෙනස් වෙනවා කියලා. එතකොට යාට ලොකු ගැස්සීමක් ඇති වෙනවා. සංඥාව ගැන හිතුවත් ඒත් එහෙමයි සංස්කාරය ගැන බැලුවොත් ඒත් එහෙමයි විඥානය ගැන බැලුවොත් එහෙමයි රූපය ගැන බැලුවොත් එහෙමයි. එහෙනම් මේ ඔක්කොම මොකද වෙන්නේ? ඔක්කොම හැම වෙලෙම මේ තියෙන විදිහට ඊළඟ මොහොතේ. තමන් අපේම හිත අර බලන් දැන් ඔය සිතුවිලි ගැන බලන කෙනෙකුට ධම්ම කොටස කියන කෙන බලන කෙනෙකුට ආදරය වගේ දේවල් තරහ වගේ දේවල් මේ මොහොතේ තියෙන විදිහ නෙවෙයි තව චුට්ටකින් තව චුට්ටකින් තියෙන විදිහ නෙවෙයි තව චුට්ටකින් තව චුට්ටකින් තියෙන විදිහ නෙවෙයි දැන් තරහ ගියාම කීරකෝ හිතන්න අපි ගෙදරම කාත් එක්ක හරි හොඳට තරහා ගිලා ඉන්නේ ටිකකින් විනාඩි 5 10 ගන්න මොකද හිතෙන්නේ ආයෙ තරහ අඩු වෙගෙන එනවා එකපාරටම ආයෙ ආයෙ හොඳට අත්දැකලා තියෙනවද ඒක නේද එකපාරට හොඳට වැඩි වෙනවා හ්ම් ගහනවාමයි දැන් නම් දැන් නම් කිට්ටුවටවත් ගහනවාමයි කියලා හිතෙනවා. ආයෙ චුට්ටකේ අය නෑ නෑ එක්කෝ එක්කෝ ඔන්නේ පොඩ්ඩක් කතා බහ කරලා බලනවා. ඉතින් ඒ වුණාට ඔන්න දැන් ආයෙ පරණ මොකක් හරි මතක් වෙනවා. මතක් වෙනකොට එකපාරටම තරහ අඩු වෙනව ගොඩාක් අඩු වෙලා නිකන් යාළුකමක් වගේත් ඇවිල්ලා ඒ වුණාට එදා කිව්ව වචන කියලා හිතනවා. ඉතින් මේ තරහ කියන එක මේ සංස්කාරය කියන එක ගත්තොත් එම මේ මොකද වෙන්නේ? ඒක වේගෙ වේගෙන් අඩු වෙනවා. අපිට හිතෙන්නේ මොකද්ද මේ තරහ කියන්නේ මෙහෙම කම්බියක් වගේ කියලා. මගේ තරහ මේ එකම තරහ තමයි අඩු වුණා වැඩි වුණා අඩු වුණා වැඩි වුණා හැම කෙනෙක්ම හරිද හරි ඒ කියන්නේ එකට අමුල්ලා දෙන කෝච්චි පෙට්ටියක් වගේ කියලා හැබැයි මේක ගත්තොත් මේ තරහ තියෙන්නේ කොහොමද අපිට මේ එක දිගට තියෙනවා වගේ කියලා ඒතරට එක දිගට තියෙනවා නෙවෙයි මේ මොහොතේ ඇති වෙන තරහ හේතු වෙලා ඊළඟ මොහොතේ ආයෙ එකක් හට ගන්නවා ඊළඟ මොහොතේ ආයෙ එකක් හට ගන්නවා ඊළඟ මොහොතේ ආයෙ එකක් හට ඒක ඔක්කොම එකකට එකක් එකකට එකක් වෙනවා එකකින් ඇද්දොත් අනිත් එක එන්නේ නැහැ ඒක කියන්නේ ඒවා කැඩිච්ච ඒවා ඒවා වෙන්ව තියෙන සිතුවිලි. එක සිතුවිල්ලක් එක දිගට මෙහෙම පවතින්නේ නැහැ. ඒක තියෙන හැම වෙලෙම ඇති. ඉතින් මේක දිහා බලන කෙනෙකුට තේරෙනවා මේ මොහොතේ තියෙන සිතුවිල්ල නෙවෙයි ඊළඟ මොහොතේ තියෙන වෙන එකක් මේක පැහැදිලිව වෙන එකක්. හැබැයි මේ අපි එක දිගට තියෙනවා කියලා හිතන්නේ ඇයි? මට මේ දැන් තරහ සිතුවිල්ලක් ආව නම් අතීතයේත් එයා ගැන තරහක් තිබුණා නම් මේ දැන් ඇති වෙච්ච තරහ සිතුවිල්ලත් හේතු වෙලා ඊළඟට හැදෙන එක ඊටත් වැඩිය ලොකුයි මේවා හේතු වෙන හින්දා අපිට හිතෙනවා මේක එක දිගට යන එකක් කියලා. හැබැයි ඒ සිතුවිලි දිහා විදර්ශනා නුවණකින් බලන කෙනෙකුට මොකද වෙන්නේ යාට තේරෙනවා මේක ඇති වෙනවා නැති වෙනවා කියලා. ඇති වෙනවා නැති වෙනවා කියලා. හැබැයි නැවත ඇති වෙන්නේ තිබ්බට වැඩිය වෙනස. Tamanට තේරෙනකොට මට හොඳට දැනුණා. මට හොඳට දැනුණොත් මගේ හිතේ තියෙන ආදරය කවුරු හරි කෙනෙක් ගැන හැම වෙලෙම වෙනස් වෙනවා. ඒක මට අයිතියක් නැතුව වෙනස් වෙනවද දැම්ම. ඒක මගේ වැඩ නෙවෙයි. අයියෝ මේ එක එක ඒවා හම් වෙනකොට එක එක වෙනකොට ඒ ආදරේ සයන්සරේ වෙනස් වෙලා. හරිද? අන්න එහෙම මට අයිතියක් නැතුව වෙනස් වෙනවා කියලා දැනුනොත් පැහැදිලිවම ඒක අනිත් අයටත් ඒ වගේමද නැද්ද? නේද? කොයි විදිහකෙද දන්නේ නැහැ. නිකන් හිතන්න බලන්න. අපේ හිතේ තියෙන ආදරයක් කෙනෙක් ගැන තව සතියකින් කොයි වගේ වෙයිද කියලා හිතන්න පුළුවන් හරියටම ওই තියෙන විදිහටම තියෙයි කියලා හිතන්න පුළුවන්ද? බෑ. අඩු වෙන්නත් පුළුවන්. වැඩි වෙන්නත් පුළුවන්. හොඳටම අඩු වෙලා ගියොත් එහෙම කොහෙන්ද දෙන්නේ නැති? එදාට මම හොයන්න යන්නේ නැහැ කෙනෙක්ව. අද මම හැම වෙලෙම දැන් දකීවා දැන් දකීවා කියලා හිටියට කාලයක් යද්දී හැබැයි දැන් නම් හිතෙන කවදාකවත් එහෙම වෙන්නේ නැහැ කියලා. පොරොන්දුත් වෙනවා. මම නම් කවදාකවත් එහෙම වෙනස් වෙන්නේ නැහැ කියලා. හැබැයි මම වෙනස් වෙලා බලනකොට අන්තිමට එහෙම අත්දැකීම් නැද්ද? නේද? මේ වෙනස් වුණාට පස්සේ කලින් හොඳයි කියලා හිතපු කට්ටිය දැන් කරදරයක් වගේ. නේද? එහෙම වෙනවා. එහෙනම් මං වගේමද නැද්ද අනිත් අය? එන කෙනෙක්ගේ සිත්වලත් ඒක මේමයි. මේ තියෙනවා මේ නෑ මේ තියෙනවා මේ නෑ කොච්චර ළඟින් හිටියත් තව කෙනෙක් ගැන තව කෙනෙක්ගේ හිතක තියෙන සිතුවිලි ගැන ඒක කොහොම එකක්ද කියලා අපිට කවදාකවත් විනිවිද දකින්න බෑ නේද විනිවිද දකින්න බෑ ඒ ඒකින්ද අපිට හැම වෙලේම පීඩනයක් තියෙනවා ඒකින්ද ඔන්න ඔය ඇතිවීම නැතිවීම තුලින් හරිද ඇතිවීම නැතිවීම කියන එක අත්දැකලා ඒක තුලින් ඔන්න ඔය Tamanට ඕන හැටියට තියාගන්න බෑ කියලා කියන අනාත්ම ලක්ෂණය හැම වෙලෙම වෙනස් වෙනවා කියන අනිත්‍ය ලක්ෂණය වගේම හැම වෙලෙම වෙනස් වෙන දේවල් නැවත නැවත නැවත නැවත හදන්න වෙනවා. ඒ හදන ඒවා නැවත නැවත වැටෙනකොට නැවත නැවත වෙනස් වෙනකොට දුක් ඇති වෙනවා. හදන එක දුකක් වෙනස් වෙන එක දුකක් වෙනස් නොවි පවත්ත ගන්න එක පවත්ත ගන්න බැරි දේවල් වෙනස් වෙන්න දෙන්නේ නැතුව පවත්ත ගන්න දඟලන එක දුකක් අන්න එහෙම එහෙනම් මේ සංස්කාරයේ දුක දුක තේරෙනවා එතකොට තමයි අපිට මේක මහා කැලයක් වගේ හොඳට දැනෙන්නේ. අර මහා විස සර්පයෝ ඉන්න කැලයක් වගේ දැනෙන්නේ. එතකොට මොකද කවදාකවත් මේක ඉඳලා සැනසෙන්න බෑ. කවදාකවත් මේ සංස්කාරයෙන් අපි උපරිම උත්සාහ කරනවා. නෑ මගේ ළඟ ඉන්න අය, මගේ ආසන්නයේ ඉන්න අය මට සතුට ලබා දෙන අය කියලා ඒ සතුට පස්සේ දුවන් හදනවා. නමුත් හැබැයි ඒකත් එක්ක ඇති වෙන වේදනාව අධිකතර වූ වේදනාවක්. මොකද එකක්වත් කවදාකවත් Tamanට ඕන හැටියට පාත්තන්න බැරි බව දැනගත්ත කෙනාට ඔන්නේ කලකිරීම සහගත තත්ත්වය ඇති වෙනවා විදර්ශනාවෙන්. අන්නේ කලකිරීමට කියනවා අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. ඒ කලකිරීමමයි විසුද්ධියට නැත්තම් යහපතට නැත්තම් පිරිසිදු බවට හේතු වෙන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධය අත්දැකීම. ඉතින් මේකට හිමින් ළඟාවීම සඳහා මෙවැනි ඇතිවීම නැතිවීම දැක ගැනීමට ඒකට ළඟා වෙන්න සීල සහ ගුණවන්තකම් ඒ කියන්නේ සීලය ආරක්ෂා කිරීම ගැන මම ගොඩාක් කියලා තියෙනවා. ඒ වගේම චතුරාර්යක භාවනා මෛත්‍රිය බුද්ධානුස්සතිය අසුභානුස්සතිය මරණානුස්සතිය කියන භාවනා වඩමින් හිත එකඟ කරගන්න ඕනේ. මේ හැම දෙයකටම හේතු වෙන විදිහට අපි සති භාවනාවකින් නැත්තම් දින කීපයක් හෝ භාවනා කරද්දී නැත්තම් තනියෙන් භාවනා කරද්දී ටික වෙලාවක් හරි කොහොමද ඒ ඒ දන්න කමටහන උනත් කරද්දී කොයි විදිහටද ඒක වර්ධනය කරගන්න ඕන කියන එක අපි හෙට දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද මේ විදර්ශනාව සකස් කරගන්නේ කියලා මූලික කරුණු කතා කරලා ඉවර වෙලා අපිට පුළුවන් සතිපට්ඨානය අපි කතා මම කලින් මතක් කරා වගේ සතිපට්ඨාන දේශනාවේ තියෙන කමටහන් ඒ අතර වාරේ සාකච්ඡා කරගෙන යන්න. හොඳයි. එහෙමනම් අපි ප්‍රාර්ථනා කරගන්න ඕන කොහොම හරි මම මේකේ මේ නොපෙනෙන පැතිකඩ අත්දකින්න ඕනේ. මගේ ජීවිතය නැත්තම් හැමදාම මේවා තේරුම් ගන්න නැතුව අහවලා බැන්න අය, අහවලා ගැසුව අය, අහවල් දේ කළ අය මේ මේ දේ මෙහෙමයි කියලා තේරුම් ගන්න නැතුව ලොකු පීඩිත තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. ඒ සඳහා කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන උපදෙස් ලැබෙන මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න නිවසේ ඉඳන් මේ පින්නන්තයට හැකියාව ලැබෙන්නේ මේ මැදිරියට ඇවිල්ලා මේ කටයුතු කරපු මේ මාත් එක්ක එකතු වෙලා තමගේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරපු මේ පින්නන්ත පිරිසගේ අනුග්‍රහය හේතුවෙන් දායකත්වයේ හේතුවෙන් ඉතින් එයා වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු අපි බණ ඇහිලා ඒ ධර්මය පිළිපදලා කටයුතු කරපු වාරයක් වාරයක් ගානේ ධර්ම ශ්‍රවණය කරලා ලැබිච්ච ආනිසංස ලැබිච්ච වාරයක් වාරයක් ගානේ තමන්ගේ හිත පහන් වෙච්ච වාරයක් වාරයක් ගානේ දායකත්වය ලබා දුන්න මේ පින්නන්ත පිරිසට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම කෙනෙකුටම උතුම් යහපත සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති